අවසරයි ගෞරවනීය සංගරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටනත්ටි අද අපට තවත් බ්‍රහස්පතින්දාවක් නිසනවනේ බ්‍රහස්පතින්දා කරන නැත්නම් සත්‍යපතා කරන ධර්ම දේශනාවට අවස්ථාවක් සිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මිත්තේ බජස්සු කල්යානේ පන්තංච සයනාසනං විවිත්ත අප්පනිග්ඝෝසං මත්තඤ්ඤෝ හෝති භෝජනේති තී කරුකටයුතු සංඝයා වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සති කීපය තුළ ආරම්භ කළා අලුත් වටිනා සූත්‍ර දේශනාවක් අපේ මේ බ්‍රහස්පතින්ත ධර්ම දේශනාවලියට මාතෘකා සපය ගන්න ඒකට නම් කරලා තියෙන්නේ රාහුල සූත්‍රය කියලා. මේක සරුවචන්හන්සේ පුංචි රාහුල හාමුදුරන්ට දෙන උපදේශාවාද එහෙම නැත්නම් අනුශාසනයක්. ඉතින් අපි මේ බණහන පුංචි ආමුදුර වගේ කෙනෙකුයි මේකේ ශ්‍රාවකයා වෙන්නේ. දේශකයන් වහන්සේ වෙන්නේ කෙලින්ම සරුවච්චන් වහන්සේ. ඉතින් මේකත් එක විදියක බොහොම හඟුම්බර දනවන අවස්ථාවක්. ඒ වගේම මේ දෙන්නගේ සම්මුති වශයෙන් පියපුතු සම්බන්ධිකුත් තියෙනවා. සාසනික වශයෙන් පියපුතු සම්බන්ධිකුත් තියෙනවා. ඉතින් එහෙම කරාට මේ සරුවච්චන් වහන්සේට පුළුවන් නම් උකුලේ තියාගෙන රාහුල හාමුදුරන්ට කියලා දෙන්න ඕනකම වැටහෙනවා. නමුත් අර ගොඩාක් වැඩ රාජකාරි බහුලකමත් ඒ වාගේ මේ වගේ අර හැඟුම්බර ගතියකට ඉඩ නොලැබීම පිණිසත් ਸਰවචනාංශේ ඒ පුංචි රාහුල හාමුදුරෝ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට බාර දීලා ඒ ස්වාමීන් වහන්සේ වැඩිගෙන එන මේ පුංචි හිතට ඇතුල් වෙන්න පුළුවන් නරක අදහස් නපුරු අදහස් අයින් කරලා දැනටමත් Tamanට ලැබිලා තියෙන මේ වටිනා සම්පත්තිය හුවා දක්වලා ඒක උද්දීපනය කරලා දක්වන්න දේශනා කරන ගතියක් තමයි මේකේ පේන්න තියෙන්නේ. ඉතින් මේ පටන් ගන්නකොටම ගාතාවේ කියන්නේ නාහං අබින්න සංවාසං අවජානාමි පණ්ඩිතං. මම මේ කැලේ ආශ්‍රය කරන් තිනවා, සාරිපුත්‍ර සාංශය ආශ්‍රය කරන් තිනවා, බුදුහාමුදුරුව මට කෙලිම උපදෙස් දෙනවා. ඒවත් තාතාවරණ ඇතිෙද්දී මේවා නිකම්ම නිකන් හම්බෙච්ච තෑගි වගේනේ පේන්නේ. නිකන් එහෙම නැත්තම් විදමකින්තරව මට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක නිතර අභින්න සංවාසං අසුර පවතිනට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙරේ මගේ හිත පහත් කළ සලකන ගතියක් තියෙනවා කියලා. අවජානාමි. කියලා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මේ රාහුල පුංචාමරයෙන් අහනවා. ඒ අහන්නේ මේ ලැබිලා තියෙන සම්පත්තිය පුංචි කරලා සැලකීම නිසා වෙන්න තියෙන හානියක්. ඒක ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ බැලුවොත් නිදහස් අධ්‍යාපනයේ දෙන කාලේ ඒ නිදහස් අධ්‍යාපනය නිකන් දෙන නිසා කාටවත් ඒක වටිනාකමක් නැහැ. ඔක්කොමලා කැමති ටියුෂන් ගිහිල්ලා පාස් වෙන්න තමයි. ඉතින් පාස් වෙලා ඒ ටියුෂන් දීපේකනාගේ නම කියනවා මිසක්කා ඒ නිදහස් අධ්‍යාපනයෙන් හම්බෙච්ච සේවය ඉතින් අගේ වෙන්නේ නැහැ. ඒ මොකද නිකන් දෙන හින්දා. ඒ වගේ තමයි මේ සාරිපුත්‍ර සාංශික ඇසුර බුදුරජාන් වහන්සේගේ මෙහෙවීම නිසා රාහුල පුංචාමුදුරන්ට ලැබුණා. ඒ වුණාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් උක්කාදාරෝ මනුස්සාණං බොහෝ දිනාට පහනක් අල්ලගෙන ඉන්න කෙනෙක් වගේ හරියට වැඩ අධිකතිය තියෙනවා. නිසා සමහර විටක නිතරම පුංචාමුදුර ගැන ඇහ ගහගෙන නැතුවත් ඇති. ඉතින් මේ කාරණා නිසා පුංචි හාමුදුර සමහර විටක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉක්මවල හිතන් ඉඳී. ඉතින් එහෙම වෙනවද කියලා අහනවා. එතකොට මේ සාරිපුත් පුංචි රාහුල හාමුදුර කියන්නේ නාහං අබින්න සංවාතං අවජානාමි පණ්ඩිතං. මම මේ නිතර ආශ්‍රය කරන්ට ලැබුණයි කියලා ඒ පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවජානනය කරන්නේ. ඒ අනුමාන සියලු බොහෝ මිනිස්සෙයින්ට සේවාව සලසන පහනක් දරන මේ උත්තමයන් වහන්සේ මම නිතරම පුදනවායි කියලා මේ රාහුල පුංචාමතු සඳහන් කරනවා. ඊට පස්සේ තමයි මේ මූලික අරසාව මූලික වපසාරිය සකස් කළ දීලා තමයි ਸਰවඥාන්සේ මේ අපි ගිය පාර කතා කරපු විදිහට ඒ පංචකාම ගුණේ හිත්වා ආදි වශයෙන් පස්කම් සැපෙහි අතහැරලා මේ විදිහට වනගත වෙලා මේ කරන ජීවිතය පිළිබඳව පොඩ පොඩ පොඩ පොඩ කියලා දෙන එකක් තමයි මේ සූත්‍රේ කතා ශරීරයේ තියෙන්නේ. ඉතින් අපි යන්න හදන්නේ ඒකේ තුන්වෙනි ගාතාවට. බුදුජානන් වහන්සේ දේශනා කරන පැත්තෙන් බලනකොට තුන්වෙනි ගාතාවට ඒකේ තියෙන්නේ අද පටන් ගන්නකොට මිත්තේ බජස්සු කල්යාණේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය නැත්නම් භජනය කරන්නයි කියලා කියනවා. ඒක හරියට මේ කිහිගේ අතහැරීම සඳහා නැත්නම් කාම ගුණ අතහැරීම සඳහා විවික්ත සේනාසනයක් විවේක සේනාසනයක් අසුරු කරේ නැත්නම් කාම ලෝකයේ ඉඳගෙන කාම ගුණ අතහරිනවා කියන එක සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට කරන්න බෑ. ඒ වගේම තමයි පාප මිත්‍ර ආශ්‍රය කවදාකවත් වළක්වන්න බෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රයක භජනයක් නැතුව. ඉතින් මේ දෙක දුන්නට පස්සේ අර කල්යාණ මිත්‍යාගේ පැත්තට වැඩිපුර භජනය කිරීම නැත්නම් වැඩිපුර සම්බන්ධ වෙලා පවත්නවා කියන එක හිත කැමති නැහැ. ඒක හරියට මේ පංචකාමෝගයන් නැත්නම් කාමගුණයන් සම්පatti සහිත ගිහි ගෙදරක් ගමක් නගරයක් අතහැරලා මේ විවිධ වනසේනාසනයක් විවේකී වනපන්ත සේනාසනයක් අසු කරනවා කියන එක කාමභෝගයට කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒක සඳහා මෙහෙවීමක් අවශ්‍යයි. මෙහෙව්වේ නැත්තම් උපදෙස් නොලබපු මනස එහෙම නැත්නම් මේ එල්ලයක් නැති මනස එහෙම නැත්නම් සම්මා සංකප්පත් නැති මනස නැත්නම් යෝනිසුමනස්කාර නැති මනස ස්වභාවයෙන් නගරයට රාජධානියට කාම ගුණයන්ට කැමති ඒ වගේම අර කල්යාණ මිත්‍යන් අසු කරනට වැඩිය තමන්ගේ සම වයසේ <clears throat> අනිකුත් ලෞකික මිත්‍යන් අසු කරන්න කැමති. ඉතින් සර්වචනාංශ මේක පුංචි රාහුල හාමුදුරන්ට දීලා වනසේනාසනයක් පෙන්නලා දෙන්නේ රාජමාලිගාවකන් උදුරගෙන ඇවිල්ලා. ඊට පස්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක් දෙන්නේ වයසෙන්වත් රුචි අරුචිකම් වලින් ගතින්වත් අර පුංචි සාමණේර හාමුදුරන්ට සමාන නැහැ. ඒ ඒ මදිවට සාරිපුත්‍ර ස්වාමීන් නිතරම එක එක වැඩ රාජකාරි වල. ඉතින් ඒ තියෙද්දි මේ පුංචි රාහුල හාමුදුරෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දිහාවට සදීපෑදී නැමී හිට ගන්නවද කියන එක ස්වභාවයෙන් වෙන්නේ වෙන්න බෑ. එතකොට සරුවචනාංශේ මේ පැත්තක ඉඳලා තුන්වෙනි කෙනෙක් වශයෙන් ඒජන්ත කෙනෙක් වශයෙන් ලංකල අහනවා මේ වනසේනාසනය අබිරමණය කරනවද මේ ලැබුණා වූ කල්යාණ මිත්‍රන් වහන්සේ ඇසුරු කරනවද එහෙම ඇසුරු කරන්ඩ තමයි මේ උනන්දු කරවන්නේ. ඉතින් ඒක නිසා ඒකේ තියෙන මේ සාපේක්ෂතාවය පුංචි රාහුල හාමුදුරන්ට පෙන්නන මේ බණේ තියෙන සාපේක්ෂතාවය වැඩිහිටියන්ටත් ප්‍රවීණ යෝගාවචරයන්ටත් ගැළපෙනවා. අපි කොච්චර අවශ්‍යතාවය අපට තිබුණත් අපිට මේ කාම ගුණයන්ගෙන් වෙන්වීම විකල්පයක් නැතුව කරන්න බෑ. කාම ගුණේ ඉඳගෙන කාම ගුණයෙන් වෙන් වෙනවා කියන එක කරන්න බෑ මොකද ඒක හදලා තියෙන්නේ වශී වෙන වශීකృత වෙන තාලෙට. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ගමක වාසය, නගරයක වාසය, රාජධානියක වාසය ආදීනව දැක්කට පස්සේ ඒ විශාල වූ දුක්ගෙන දෙන්නා වූ ආතති ජනක වෙන්නා වූ ඒ ගෘහ වාසය කියලා ගත්තොත් ඒ ගෘහ වාසයට සාපේක්ෂව අඩු ආතතිය සහිත අඩු අසහනේ සහිත තැනක සරණාධාර පීඨ වාංගුව නොලබා අර මහ විශාල කාම ගුණය අයින් කරන්න අමාරුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ වනපන්ත සේනාසනේ. විවිත්ත වනපන්ත සීනාසනය කියලා කියන්නේ විවේක වූ වනපන්තයක් වනපන්තියක් හෝ සීනාසනයක් වරින් වර ඇසුරු කරන්න ඕන. වරින් වර ඇසුරු කරනකොට පේනවා ඒකෙදී අපිට අවශ්‍ය කරන්නා වූ ශප සම්පත් නැහැ. අපිට අවශ්‍ය කරන්නා වූ පහසුකම් ටික නැහැ. ඒ පහසුකම් ටික තිබුණොත් අපි ශප සම්පත් කිව්වට වැඩෙන්නේ නම් ආතතිය විතරයි. වැඩෙන්නේ නම් අසහනෙ විතරයි. ඒක පේන්නේ නැහැ. ඒක කෙරේ තියෙන මුලාව නිසා. ඒ නිසා හිතනවා අනික් අයට වැඩිය මට සැප සම්පත් තියෙනවා. අනික් අයට වැඩිය මම සුවසේ ජීවත් වෙනවා, සුඛෝපභෝගීව ජීවත් වෙනවා, පාරිභෝගිකත්වයෙන් ජීවත් වෙනවා කියලා කිව්වට මරණ මොහොත පැත්තෙන් බැලුවොත් හෝ, කල්යාණ මිත්‍රක පැත්තෙන් බැලුවොත් හෝ, යෝනිසමංස්කාරය පැත්තෙන් බැලුවොත් හෝ, එහෙම නැත්නම් විවිකේ පැත්තෙන් බැලුවොත් එතන උද්දීන ඉඳලා හඳානකම් ඉටිපන්දමන්ත පැත්තෙන් පත්තු කරා වගේ දැවිලි තැවිලි තමයි තියෙන්නේ. ඒ වෙනුවට වනපන්ත සේනාසනයත් දැවිලි තැවිලි නෑ කියලා නම් කියන්න බෑ. ඒ මොකද ඒකේ කොතන සර්පයාද කියලා හොයන්න දන්නේ නෑ. කොතන බෙහෙත් තියනවාද කියන්න බෑ. කොයි විලාවේ තල්ලකට බෙල්ල වැටිලා කන් ඇටි බිම ඇනලා වැටෙයිද කියන්න දන්නේ පහසුකම් නැහැ. ඒ නිසා අර නගරබද අර කායට ආශා කරන ශරීරයට ආශා කරන ජීවිතයක් ඇති කරනකොට හිතන්න බයයි. මේක මේ වනචාරී වීමක් කියලා ශිෂ්ටාචාරයේ පසට යෑමක්. මෙච්චර ලස්සනට පහසුකම් ඔක්කොම යටිතල පහසුකම් sannivedana තියෙද්දී මේ වනපන්තියක් ඇසුරු කරන්න යෑම සමාජශීලී නොවීමක් ශිෂ්ටාචාරයෙන් පස්සට යෑමක් කියලා තමයි ඉතින් සාමාන්‍ය ලෝකයාගේ තියෙන ආකල්පේ. ඉතින් ඒ ආකල්පෙන් බැලුවොත් නම් ඉතින් එnde ඉස්සෙල්ලා අපි බලනවා මේක ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන හෙල්ස් සර්විස් එක තියනවාද? වහාම sannivedana තියනවාද? වාහන තියනවාද? පාරේ ඉක්මනට යන්න පුළුවන්ද කියන එක තමයි වනපන්ත සේනාසනයේ තියෙන පහසුකම් වශයෙන් නාගරිකයා බලන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ කියන්නේ විවික්ත වන සේනාසනම් විවේකයේ විතරයි. ওই ඔක්කොම නැති වුණාට විවේකයේ තියෙනවා නම් විවේකයේ කැමති කෙනාට අර සියලුම සැප සම්පත් වෙනුවෙන් මේ විවේකයේ තියෙන වටිනාකම නිසා ඒ වගේ නික්ලේශී ඇත්තෝ වනපන්ත සේනාසන ප්‍රිය කරනවා. එහෙම නැති ඇත්තෝ ඇත්තටම තර්කයෙන් බැලුවොත් අද ලෝකේ තියෙන අපි කියනවා නම් ඉන්ෂුරන්ස් කම්පැනි අපට දෙන නීති පද්ධතියෙන් බැලුවොත් කැලියට යනවා කිව්වොත් ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා අපි නම් වග කියන්නේ නැහැ කියලා. මම නම් කියන එක ලොකුම ජයග්‍රහණය ජීවිතේ මේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක වග කියන්නේ නැති ජීවිතේ තමයි ජීවිතේ කියන්නේ. අනිත් එක කැඹිරිල්ල. ඒගොල්ලෝ දාන නීති දිහා බලනකොට ඒක හොඳට පේනවා මේ බටහිර ලෝකෙ කොච්චරක් මේ දෙක වට කරලා අල්ලලා තියෙනවද කියලා බැංකුවෙන් දාන නීති, ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක දාන නීති යටතේ මේ මිනිස්සු අපි හොඳින් හිටියත් ගාස්තු කඩා ගන්නවා, අමාරු කරනවත් ගාස්තු කඩා ගන්නවා. ඒක තමයි ක්‍රමය. වනපන්ත සේනාසනේ නම් නැහැ. මුද්‍රජානංශය කියන්නේත් නැහැ මම ඔබ ආරක්ෂා කරනවා. වන ආරක්ෂක දේවතාවෝ කියන්නේත් නැහැ. හැබැයි දන්නව කාටවත් ගාස්තු ගෙවන්න ඕනේ නැහැ. කාගවත් නීති පද්ධතියක් නැහැ. ඉතින් ඒ නිසා අද වනපන්ත සේනාසනය පාවිච්චි කිරීම තුන් පළවෙනි ලෝකේ රටක හැටියට බලනකොට බරපතල වැරද්දක්. ඒගොල්ලෝ කියන්නේ නීතිය කඩාගෙන යෑම. දෙන්නෙම නැහැ. කොහොමඩක්වත් ඒ කට්ටිය කැමති නැහැ ඒකට. මොකද ඒගොල්ලන්ගේ ජාලයට අහු වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ sannivedana ක්‍රමයට ඒගොල්ලන්ගේ අරිතල් පහසුකම් වලට අහු වෙලා ඉන්නා තාක්කල් ඒගොල්ලන් පහසුවක් දැනෙනවා. එහෙම නැත්නම් වනපන්ත සේනාසන අසු කිරීම ත්‍රස්තවාදයක්. ඒකේ ඉදත් එහෙමයි. එදා සර්වඥන්සේ වැඩ ඉන කාලෙත් ආජීවකයේ ශ්‍රමණේ කිව්වොත් එදා පැවිදි දැඩි බමුණු මතවලට කඩාගෙන ඒ බමුණන්ගේ ක්‍රමයේ තිබුණේ මේ පෞල් ජීවිත ගත කරන්න ඕනේ ඒකලිලා ਸਰබලධාරි දෙයයන්ට හෝ එහෙම නැත්නම් බ්‍රහ්මයාට සලකන්න ඕනේ සලකනකොට උඹලගේ පංගුව අපේ බමුණු කුලයට ගෙනත් දීපන්. උඹලා ගොවිතැන්පත් කරපල්ලා, හරක් බලපල්ලා, ව්‍යාපාර කරපල්ලා, කුලී වැඩ කරපල්ලා. හැබැයි අපිට පුදු පූජාව ටික කරලා අපි එතකොට මේ මධ්‍ය මැදිහත් කාර්කයක් වශයෙන් වැඩ කරනවා මේ විදිහට වාල් සේවාවක තමයි එදා තිබුණු කුල බෙදේ තිබුණේ අද ඒ වෙනුවට ආර්ථික පන්ති හදාගෙන ඒ ආර්ථික පන්ති ඉහළ පන්ති පහළ පන්ති අයට මේ දාන නීති අනුව කිසියම් කෙනෙක් විවේකීව ගත කරනවා නම් ඒක ඉහළ පන්ති නැත්තන කරන තද්ද බල නිග්‍රහය තද්ද බල කෙනහිල්ලක් කරන්නම දෙන්නේ ඒ මෙල්බන් ගියා මම දකින දේ තමයි කිසිම කෙනෙක් ලිඳක් කාරලා වතුර බිව්වොත් රජේ දැනගෙන තියෙනවා. කිසිම කෙනෙක් දර ටිකක් පත්තු කරලා ගිනි ගොඩක් ගැහුවොත් රජේ දැනගෙන තියෙනවා. කිසිම කෙනෙක් කන්නාඩි දාන්න නැතුව අවදිහා බැලුවොත් රජේ දැනගෙන තියෙනවා. කිසිම කෙනෙක් වාතයේ ජීවත් වුණොත් එළියේ රජේ දැනගෙන තියෙනෝනේ රෙද්දක් වේර වේලෙන් අවුවේ දැම්මොත් දඩ ගන්න. වසේරම මේ අපි ගමේ උඩට කරපු හැම දෙයක්ම විවෘත ජලතනක නැවොත් රජේ දැනගෙන ඉන්නවා. ඒ තරම්ම සියලුම ස්වභාවික වස්තු නිතියෙන් අවලංගු කරලා ඒ දෙන ක්‍රමයට ගත කරන ජීවිතය දිහා බලනකොට ඒක පේනවා ගිහිල්ලාම බලන්න ඕන. බලන්නත් ඕනේ මේ වනපන්ත සේනාසනයන් අගය කරන, කල්යාණ මිත්‍රයන් අගය කරන දෘෂ්ටි කෝණකින් බලනකොට මේක මේ බැටරි සිස්ටම් එකට හදන කුකුල් පැටව් වගේ. ඒ අඩියක් විතර කාමරය ඇතුලේ තියෙනවා, ඉස්සර පැත්තෙන් කන්න තියෙනවා, පස පැත්තෙන් කක්ක කරන්න තියෙනවා. ඒක පැත්තකින් වතුර තියෙනවා. මම දවස් 45 ගියාට පස්සේ අරගෙන කපනවා ඊගාව කුකුළු ටික දානවා. ඔච්චර තමයි නගරේ තියෙන්නේ. ඉතින් එහෙව් එක ඉඳලා මේ විවිත්ත වන සේනාසනයක් පන්තංච වන සේස විහෙනාසනං විවිත්තං අප්පනිග්ගෝසා. ඒ කියන්නේ අප්පනිග්ගෝස කියලා කියන්නේ ගෝසානේ. එහෙම නැත්නම් අප්පසද්දං. ඒකාගෙම විජන වාතං. ඒ කියන වන සේනාසනයක් කිව්වහම බුදු කෙනෙක් Tamangeම පුතාට බය නැතුව කිව්වට දැන් ඉන්න තාත්තා කෙනෙකුට දැන් ඉන්න පුතෙකුට කියන්න බෑ. කිව්වට කවදාකවත් ඒක බාර ගන්න නෑ. මොකද ඒ පුතාට තියෙන තාත්තට විරුද්ධව දහසකුත් එකක් තර්ක. ඒ නිසා කිසිම තාත්තා කෙනෙක් දැන් කියන්නේ කියන්න බෑ. එහෙමනම් තාත්තට තියෙන්නේ පුතාට ඉස්සෙල්ලා කැලියට යන එකයි. එතකොට නම් පුතා විරුද්ධ වෙන එකක් නෑ. මොකද තාත්තා නැතුව ගෙදර පිස්සු කෙලින්න පුළුවන් නිසා. එහෙම නැතුව අද තාත්තා කෙනෙකුට පුතෙකුට කියන්න බැරි තරම් තාත්තලා මේක විනාශ කරලා ඉවරයි. දරුවෝ ඉස්සරහා ලැජ්ජයි තාත්තලාට. තාත්තලා තමයි ඔක්කොම කරලා දරුවන්ට තුණු හේ ඒ සුන්දර ජීවිතේ නැති කරලා තියෙනවා. එදා බුදුහාමුදුරු කියනවා මේ කාම ගුණයන් කාම ගුණයන්ගේ තියෙන භයානකකම දැනගෙන ඒකට කරන කැඹිරිල්ල බේරන්න නම් කාම ගුණයන් වල ඉඳගෙන කාම ගුණයන්ට වෛර කරන්න ගියොත් අනිවාර්යයෙන්ම පිස්සු හැදෙනවා. ඒ තරම්ම ඒක හදලා තියෙනවා. ඒකට විකල්පයක් තියෙනවා. විකල්පය තමයි අරඤ්‍යගත, රුක්ඛමූලගත, ශුන්‍යාගාරගත. ඒකට මේ මේ රාහුල සූත්‍රයේදී බුදුජානන්සේ මේ තුන්වෙනි ගාථාවේ සඳහන් කරන්නේ පත්තංච සයනාසනම් විවිත්ත අපවිත්තං අප නිග්ගෝසං මෙන්න මේකට පොඩ්ඩක් මං ගෙනත් දැම්මා බලන්ද අර රජගෙදර ඉන්න කාලේ පුංචි කුමාරයෙකුට රජපැටියෙකුට හම්බෙන ඒ සැප සම්පත් එක බලනකොට මේ ගෝසාව අඩු විවේකයේ සහිත වනපන්ත සේනාසනයේ හිත බඳිනවා කියලා. ඒ දේ බුදුරජාණන් වහන්සේ ඔය චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් අපි දැන් ඉන්නේ මාතුගාම ප්‍රාසාදේ මේ නැත්තම් ජේතවනාරාමෙට නගිනිර දිශාවේ තියෙන ආරාමයේ කියලා ඒක සතුටු උනේ නැත්තම් ඒ කෙනාට මේකට එන්න අතහැරපු ගේ අඹදරුවන් හරකබාන රත්තරම් මිනිමුතු වලින් ලැබිච්ච සැපයත් එක්ක මේ කරන දේ තේරුම් ගන්න බෑ. එම සරුවච්චන් ආංශගේ ශ්‍රී මුකයේම දේශනා කරනවා ස්වභාවයෙන් මිගාරමාතුපාසාදේ සැපයලවන තනක් නෙවෙයි. ඒක කැලයක්. නමුත් ඥාණයෙන් තේරුම් අරගන්න ගමේ හිටියොත් අමුතරවන් සමග හිටියොත් ඒ හරි අලියතුන් ආශ්‍රය කරොත් රත්තරන් මිනිමතු ආශ්‍රය කරොත් එන්න තියෙන කාම සම්පත්තිය භෞතිකයෙන්ම අයින් වෙලා තියෙනවා මේ වනවාසී ජීවිතේ නිසා. නමුත් යම් කිසි කෙනෙක් වනවාසී ජීවිතේ හිත බඳින්නේ නැත්නම් ඒත් පිස්සු හැදෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ගමේ ඉඳගෙන කාම ගුණයන්ට විරුද්ධව සටන් කරන්න ගියොත් ඒත් පිස්සු හැදෙනවා. ආන්නේ දෙක වෙනුවෙන් අච්චරම දුක් නොදෙන, අච්චරම පවු නොවන වනපන්ත ශේෂාසනයට ගිහිල්ලා එහි සැප නිසා නෙවෙයි සාපේක්ෂ වශයෙන් මෙතන කෙලෙස් අඩු බව දැනගන්න තරම් යම් කිසි කෙනෙකුට කෙලෙස් වලින් ශූන්‍ය බව තේරුම් ගන්නට යම් කිසි කෙනෙකුට බැදින ඒ කෙනා මේ අරණ්‍ය සීනාසයට ගෙනිනවයි කියලා කියන්නේ එලිමා සිත කඳවුරට දැම්මා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. යාට කිසිම සැපයක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් කියනවා නම් මේ නගරයට වැඩිය රාජධානියකට වැඩිය අරණ්‍ය සීනාසනේ සැපයි කියලා නෑ ඒක බොරු. මේකේ සැප නැහැ. නමුත් මේකේ අච්චර දුක් සිද්ධ වෙන්නේ නැහැ. අච්චර අසහනකාරී නැහැ. අච්චර පව් සිද්ධ වෙන්නේ කෙලස් අඩු බව. කෙලස් සතින් මෙතන ටිකක් ශූන්‍ය බව, සාපේක්ෂව ශූන්‍ය බව දැනගෙන ඒක අබිරමණය කිරීමට කියනවා ප්‍රමෝදය කියලා. වනපන්ත සීනාසනයන් අබිරමණය කරනවා. ප්‍රමෝදයටපත් වෙනවා මොකද අරේ හිටියොත් කොච්චර ටොංගානේ පව් වෙනවද කියලා දන්නේ මෙතන ඉන්නට අඩුයි. නමුත් කවුරු හරි කිව්වොත් එහෙම වනේ සැපයි කියලා ඒක කියන්නේ. කියන්න එපා කියන්න බෑ. ඒ වගේම තමයි සාමාන්‍ය මිත්‍රයන් අසු කරනට වැඩිය කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනකොට කල්යාණ මිත්‍ර අනික් කට්ටිය වගේ ශිප වැළඳගෙන අතට අත දීගෙන ඉඹගෙන ආලිංගන කරයි කියලා හිතන්න එපා. එහෙම කරන මිත්‍රයා කල්යාණ මිත්‍ර වෙන්නත් බෑ. ඒ වගේම එහෙම කරන මිත්‍රයන් මැද ඉඳගෙන අපිට කෙලෙස් නොපිරෙයි. එන තමන් පිරිසුදු වෙන්න ඕන කියලා හිතනවා ඒත් පිස්සු හැදෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ය හම්බුනාට පස්සේ කල්යාණ මුත්‍රා මාව සිප වැළඳගෙන ආලිංගනය කරයි කියලා අපේක්ෂා කරුවොත් ඒත් අපේක්ෂා ශුන්‍ය වෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය මිත්‍රන් ඇසුරු කිරීමට පහසු උනත් ඒ කෙලෙස් බරිතයි ප්‍රතිපදාවෙන් පස්සට යෑමක්. ඒ නිසා කල්යාණ මිත්‍රන් ඇසුරු කිරීම ප්‍රතිපදාවෙන් ඉහළට යෑමක්. අනෙක් මිත්‍රන් ඇසුරු කරන තරම් කෙලෙස් එන්නේ නැහැ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල කියලා කල්යාණ මිත්‍රට ගරු කරොත් භජනය කළොත් ඒක ඥාන සංප්‍රයුක්ත ක්‍රියාවක්. ඉතින් ආන්න ඒක තමයි මේ පුංචි හාමුදුර කෙනෙකුට බුදුහාමුදුර කියලා දෙන්නේ. ඔයා සාමාන්‍ය මිත්‍රය ඇසුරු කරන්න යන වෙනුවට අමාරු වුණත් Tamanට වැඩි භජනයට නොලැබුණත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇස් බැල්මේ තියාගන්න. භෞතිකව කියලා දෙනවා. වැඩිහිටියෝ හිතා ගන්න පුළුවන් අපිට මේ පාප මිත්‍ර සේවනයක් කවදාකවත් දුරවන් කරන්න බෑ. කල්යාණ මිත්‍ර සේවනයේක හුලඟක්වත් නැතුව. පාප මිත්‍රයන් මැද ඉඳලා පාප මිත්‍ර සේවනයෙන් දුර වෙන්න බෑ. ඒ නිසා අපි ඒ වෙනකොට කල්යාණ මිත්‍රෙක් කිට්ටු කරන්න ඕනේ. හැබැයි ඉතින් මේකේ පොඩි වැඩිහිටියන් දත යුතු රහසක් තියෙනවා. යම් හේයකින් Taman කල්යාණ මිත්‍රාට වැඩි කැමැති අනිකුත් මිත්‍යන්ට වැඩියෙන් කියලා අනිකුත් මිත්‍යයන් දැනගත්තොත් ඒත් ආවුස කෙටි වෙනවා. ඒක කරන්න ඕනේ අනිකුත් මිත්‍යයන්ට නොදැනෙන්න. මම කල්යාණ මිත්‍රාට කැමතියි, කල්යාණ මිත්‍රාසුට කැමතියි කියන වචනේ කියන්න යන්න නරකයි. ක්‍රියාවෙන් පේන්න යන්නත් නරකයි. සාමාන්‍ය මිත්‍රයන්ට කියන්න තියෙනවා මට මේ බරපතල වැඩක් තියෙනවා අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මම ඒක කරලා ඔයගොල්ලෝ ගාවට එන්නම් කියනවා මිස මට ඕගොල්ලෝ හොඳ නැහැ. ඕගොල්ලෝ පාප මිත්‍රයි කියලා. එතන ඉඳගෙන කියනවා නම් තමන්ම පිහින් යන ගැනීමක් වෙන්නේ. නිසා කල්යාණ මිත්‍රය ලැබුණාට පස්සේ කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම ප්‍රයෝගයෙන් කරන්න ඕනේ. ඒක සඳහා කාලසටහනක් හදාගන්න. ඒ කියන්නේ මේ වැඩි මම කාලසටහන කරනවා. ඕගොල්ලොත් එක්ක ඇසුරු කරන එක මම පුළුවන් වුණොත් කරනවා නැත්නම් ටිකයි. ඒ ක්‍රමයට හදාගත්තට පස්සේ අර කාලසටහන එහෙනම් මේ පාප මිත්‍යන් දුරු කිරීමේ ප්‍රයෝගයක් විදියට කරන මේ කල්යාණ මිත්‍ර සේවනයට තමන් අනුග්‍රහ නොකර ආයෙත් කල්යාණ මිත්‍රයන්ටයි පාප මිත්‍රයන්ටයි සමතත්වයේ දුන්නොත් ඒක ඉතින් තමන් විශ්ින් කරගන්න දෙයක්. මේ කල්යාණ මිත්‍ර හම්බ වෙලත් ප්‍රයෝග ඥාන නැහැ. ඉතින් ඒ නිසා හම්බෙච්ච කල්යාණ මිත්‍යා තමන් කෙරේ අනුග්‍රහ කරන්නේ නැහැ කියලා කල්යාණ මිත්‍රයන්ගේ අනික් කට්ටිය වගේ මේ සිප වෙනඳ ගැනීම ආලිංගන ලැබෙන්නේ නැහැ කියලා සාමාන්‍ය ක්‍රමයට බල්ල බෑ. සුවිශේෂ ආකල්පයකින් කල්යාණ මිත්‍යා ඇසුර කරන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍යා ඇසුර කරනවා නම් වෙන මොකක්වත් ඕනේ ඒ තරමටම මේ Brahmacharya අංග සම්පූර්ණ කර දෙන ගතියක් තියෙනවා. නමුත් ආරම්භයේදී හරි අමාරුයි ගම නගරය අතහැරීම. එතන අපි සාමාන්‍ය ඇසුරු කරන කල්යාණ මිත්‍රයන්ගෙන් මිත්‍රයන්ගෙන් වෙන් වීම ඉතාම දුෂ්කරයි වෙනකොට වනපන්ත සේනාසනයක් ඇසුරු කිරීම නිතිපතා කරන්න ඕන. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය කාලසටහනකට කරන්න ඕන. නිතිපතා කරන්න ඕන. එතකොට ඒකේ බැඳෙන බැඳීම අනුව ටික දවසක් යනකොට ලෝකයටත් පණිවිඩයක් යනවා. Tamanටත් දිනචරියාවක් හැදෙනවා. අන්න ඒක තමයි මේ පුංචි රාහුල් හාමුදුරන්ගේ චරිතෙට බුදුහාමුදුරෝ රිංගවන්න හදන්නේ. ඉතින් ඒක ක්‍රියාවත් කරලා පෙන්නන ඒ බවට බුදුරජාණන්සේ සුපරීක්ෂාවකුත් තියෙනවා. පුංචි රාහුල් හාමුදුරන්ටත් කියනවා. රාහුල් හාමුදුරන් නොතේරෙන්න ඉඩ තියෙනවා. මේකේ තියෙන ධර්මතාවය. නමුත් සම්මුතියෙන් වැඩේ යනවනේ. ආනේ ඒ ගතිය ඒ ගතියත් කියයි කල්යාණ මිත්‍ර ගුණයක් කියලා. ඒ කල්යාණ මිත්‍රගේ හැටි තමයි එයා ප්‍රයෝගයක් කරනවා නම් ප්‍රයෝග කරන්නේ මේ නොදන්න කෙනෙකුට වඩා නික්ලේශී තැනකට යන්න අවශ්‍ය ක්‍රම අවශ්‍ය විදි සලසලා දෙනවා. ඉතින් ඒක කල්යාණ මිත්‍ර ගුණවල සාමාන්‍ය කල්යාණ මිත්‍රය ගුණ ගැන කතා කරනකොට ප්‍රසිද්ධින් කියන්නේ පියෝචකර භාවනියෝච වත්තංච වචනක්ඛමෝ ගම්බීරංච කතං කත්තා නොචත්තානේ නියෝජයෝ කියලා අපි වන්දනා කරනවා කල්යාණ මිත්‍ර. ඒක ප්‍රසිද්ධ ගාතාවක්. ඒකේ සාමාන්‍ය අර්ථය තියෙන්නේ පියයි. කල්යාණ මිත්‍රත් ප්‍රියයි. හැබැයි ගරු භාවනියයි. අර නිතර භජනෙට සම්බන්ධ වෙන්නේ ගරු කටයුතු කෙනෙක් වගේ භාවනියයි. කල්යාණ මිත්‍රයන් ගරු කරන්න අතර ඒ ඒ අත්ත දැනවත් මිත්‍රත් මෛත්‍රී භාවනාවට ලක් වෙලා ඉන්නේ. පිය ප්‍රිය ගති තියෙනවා තමනුත් ආසයි. මොක ගරුගත්වේ නිසා නිතර භජනෙට ලැබෙන්නේ නමුත් භාවනීයයි එවැනි Taman වගේම කල්යාණ මිත්‍රයන් හොයන්නම් විශාල පිරිසකගේ මෛත්‍රියට දඬම ලක් වෙලා තියෙනවා. පියෝච ගරු භාවනීච වත්තංච වචනකම. ඒකේනා මේ එක එකනාගේ පුද්ගලික වත නෙවෙයි දුක්ඛාදාරෝ manussානං කියන විදිහට මිනිස්යන් විශේෂයි නිතරම වත සම්පාදනය කරමින් ඉන්නේ. මානවය වෙනුවෙන් වත සම්පාදනය කරනවා. ඒක නිසා එක එක කෙනෙකුට වෘතල් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ ඩියුටිෆුල් එහෙම නැත්නම් නිතිපතා වැඩක් කරනවා. කාලතරණකට වැඩක් කරනවා. වතක් සම්පාදනය කරනවා. ඉතින් පුද්ගලිකව ඉන්න කෙනෙකුට තේරෙන්නේ එයාට තමන්ගේ වැඩ ටිකවත් කරගන්න බෑ. ඒ මන්දිවට මේ කල්යාණ මිත්‍රයන්ගෙන් මට අනුග්‍රහය ලැබෙන්නේ නැහැ, මට අවශ්‍ය කාලය ලැබෙන්නේ නැහැ කියලා කරන චෝදනාවක් එnde ඉඳ තියෙනවා. නමුත් කල්යාණ මිත්‍යා වතක් සම්පාදනය කරන්නේ නිසා චෝදනාව දුන්නට චෝදනාව ගන්නෙ නෑ. එයා දන්නවා මගේ කාලේ මම ගත කරන්නේ මේ වගේ දෙයකට කියලා. වචනක්කමෝ ඒ කොච්චර කරත් එක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මම ඔබ වහන්සේ වෙනුවෙන් නැත්නම් මේ ස්ථාන වෙනුවෙන් මෙච්චර දේවල් කරලා තියෙනවා මෙච්චර කැප කරලා තියෙනවා මෙච්චර ඇවිල්ලා මෙතෙන් වැටලා ඉන්නවා අපිට ඕන දේ වෙන්නේ නැහැ අනිවාර්යෙන් බැනුම් එනවා කෙලිම චෝදනා කරනවා මේ ගීගී අතහැරලා ඇවිල්ලා අපි මෙතෙන් දැල්ලා ඉන්නවා අපිට අවශ්‍ය කරන අවධානය ලැබිලා නැහැ කියලා. ඒ නිසා මේ වචන දෙයියට අපේන වචන උදේ ඉඳලා හැන්ද වෙනකන් ක්‍රියාවෙමුත් පේනවා, වචනෙමුත් පේනවා, හිතවලිමුත් පේනවා. ආහනිව ඉවසන්න. නපුරු වචන ඉවසන සුළු ගතිය කියලා කියන්නේ වා නපුරු වෙලා තියෙන්නේ එයාගේම ಗುಣ ටිකක් නිසා. ඉව ඉවසන ගතිය කල්යාණ මිත්‍යා දන්නේ නැත්නම් කල්යාණ මිත්‍යා බොහෝ විට වැරදි අසහන කාලේ ජීවිතයක් ගත කරන්න පුළුවන් වැඩි ආදර්ශ පෙන්වන්න ඉතියි. ඒ නිසා කල්යාණ මිත්‍යා ඉවසන ඉවසිල්ල අම්මා කෙනෙක් දරුවෙක් වශයෙන් ඉවසනටත් වැඩිය වැඩි. ඒ වචනක්කම ගතිය ওই බුදුරජාණන් වහන්සේට අපි දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම පූජකෝ ලබතේ පූජං කියන උපරිම පූජා ලැබුවන් වන්නන් අතර නිന്ദා ලැබුවන් අතර ශ්‍රේෂ්ඨම පුද්ගලයාත් බුදුහාම. වැඩියෙන්ම නිന്ദා ලැබුව කෙනා. නිന്ദා ලබන්නන් අතර උත්තරමයා වුණා. කිසි කතාවක් නැහැ නිකන් ඉන්නකොට හරි බනින්න බුදුරජාණන් වහන්සේ නිකන් හතරමං අන්තිකේ හිටවපු ඊතල බාර ගන්න කණුවක් වගේ සංදේශ බාර ගන්න කණුවක් වගේ ඒකෙත් තමයි ගෙනලා කවුරුත් ඇණයක් ගහලා තියලා යන්නේ ඒ තරම් බැනුම් අහලා දෙනවා නත්ති ලෝකේ අනින්දිතෝ කියන තරමට ඒ ගාථාපදයේ කියන තරමට බැනුම් අහලා දෙනවා මොකද ඒක බුදුහාමුදුරුවෝ ගුණයකට අරගත්තා පළ ඇති ලෝකෙන්නේ ගල් ගහන්නේ පළ නැති කර ගල් ගහන්නේ නෑනේ ඒක කල්යාණ මිත්‍යයි ගුණයක් වත්තංච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා හැම දෙනෙක් කැමති අල්ලාප සල්ලාපෙට. නමුත් කල්යාණ මිත්‍යා කතා කෙරුවොත් ධම්මීවා කතා අරියවා තුන්නී භාව නිසා කියනවනම් කියන්නේ ටිකක් දත නැමෙන වචන. කියන උපදේශ ටිකක් ඇඹුල් රහට බරයි. ඒ නිසා ගම්බීර කතා කතා කරනකොට සාමාන්‍ය කෙනා බලාගෙන ඉන්නවා උඩුබෙන් බලනවා මේ මොනවද මේ කියන්නේ ඇයි මේ සාමාන්‍ය භාෂාව සාමාන්‍ය කාම ලෝකයේ පවතින භාෂාව නැතුව මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා කල්යාණ ගැඹුරු ධර්ම කියලා දෙනවා. ගම්බීරංච කතං කත්තා නොචට්ටානේ නියෝජේ තමන් ඇත පැමිණ කෙල කෝටි ලක්ෂ ගාණක් සෙනග හිටියා. කවදාකවත් මිස්යූස් කරන්නේ නැත්නම් වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේ මේ ගෝත්‍රික ජනතාව වශයෙන් නායකත්වයේ දෙන්නේ පිරිස ම්ලේච්ඡ වෙන්න නෙවෙයි. පිරිසට කියලා දෙනවා මේකයි කරන්නේ කවදාකවත් ඒ ගෝලෙක් බාලෙක් නරකට යොමු කරවන්නේ නැහැ. ඉතින් මේ ටික සාමාන්‍යයෙන් ඕනෙම කල්යාණ මිත්‍ර හඳුන්වා දීමේ ගාතාවක තියෙනවා. ඒ වගේම මේ බුරුමි පඬිස්සාංශ උගන්වපු කතාවක තියෙනවා. කල්යාණ මිත්‍යා කියනකොට දුද්දදන් දදාති දුක්ඛරං කරෝති දුක්ඛමං කමති කියලා. මේ කල්යාණ මිත්‍යා දෙන දේ අම්මා තනෙන් දරුවට දෙන දේත් තාත්තට කරන්න බෑ. ඒක තාම තෙනයාසකින් දරුවට දෙන දේ. නමුත් කල්යාණ මිත්‍යා දෙන දේ අම්මා දරුවා දෙන උණු කිරි වලට වැඩිය හපන් දෙන්නම බැරි දෙයක්. මොකද ඒ ගෝලයාගේ රුචි අරුචිකම් වලට විරුද්ධව කතා කරනවා. රුචි අරුචිකම් හරවනවා. ඒ නිසා ඒ කරන දේ යන්ත්‍රයකින් කරන්නත් බෑ. ඒ ගෝලයාට Tamanට ඕන වුණත් කරගන්නත් බැරි දෙයක්. ඇසුරහරහා මේ දුෂ්කර කෘත්‍ය කරලා දෙනවා. දුක්කරං කරෝති. දුක්ඛමං කමති. ඒ කරන හැම කෙනාම තමන් යෝනිසමස්කාරයේ එනකන් කල්යාණ මිත්‍රාට බයින. මේ මාව අඹණ්ඩ හදනවා, මාව විනාශ කරන්න හදනවා, කෝවේ දාලා රත් කරන්න හදනවා කියලා එහෙමවත් හිතලා නෙවෙයි බනින්නේ. ඒක නිසා පුදුමාකාර ඉවසිලිව කියන්න ඕනේ කවදා හෝ මේ කෙනාට යෝනිසමස්කාරයේ එනකන් විපස්සනා පහළ වෙනකන් යම් ප්‍රමාණයකට තණ්හා මාන දිට්ඨිය අඩු වෙනකන් ඒ කෙනාගේ නුරුස්නාවට කල්යන මිත්‍ර ලක් කරනවා. ඒක හොඳටම දැනගන්නවා. ඒක ඒ ගෝලයා වැවෙනකොට, වැඩෙනකොට, දියුණු වෙනකොට ඉන්න ලක්ෂණයක් තමයි එයා තුළ නුරුස්නා ගති පාළ වෙනවා. ඒ නුරුස්නා ගති වලින් සෑහෙන කොටසක් තමන්ගේ කුරුණාංශයට යනවා. ඒක තමයි මේ පළවෙනි එකෙන් තියෙන්නේ නාහං අබින්න සංවාසං අවජානාති පඬිතු මේ නිතර ඇසුරු කිරීම නිසාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවජානනය කරනවාද අවතත් කෙරු කරනවාද කියලා. අය ගිය පාරත් මතක් කරා. ඒ සාමාන්‍යයෙන් ඒ සියලු කටයුතු සම්පාදනය කරන කට්ටිය තමයි අපි දෙමව්පියෝ කියලා ගන්න. පූර්වාචාර්යවරු. ඒක ස්වභාවයක් තමයි දරුව දෙමව්පියන්ට වෛර කරන්නේ. ඒක වළක්වන්න බෑ මේ ලෝකේ හැටි. දෙමව්පියෝ එහෙම හිතලා කරනව නෙවෙයි දරුවෝත් හිතලා කරනව නෙවෙයි. නමුත් මේ නිතර පේන නිසා අහසටත් රජයටත් දෙමව්පියටත් භික්ෂුවටත් බණින එක මේ ඒක සාමාන්‍ය නොමිලේ කරන දේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නැත්තම් මිනිසෙකුට මේ බැලන්ස් කරන්න බෑ දවසට. ඒ නිසා අහසට වහිනවා, අවේලාවට වහිනවා කියලා. ආණ්ඩුවට වහිනවා, කොච්චර කවකත් මෙහෙටදී හොඳින් කරන්න පුළුවන් කියලා. දෙමාපියන්ට වහිනවා. ඉතින් දන්නවනේ කාදාකත් දෙමාපියෝ ගහන්නේ නෑ කියලා සංඝයාට වහින. ඒ හතර සාමාන්‍යයෙන් තියෙන්න ඕන නැත්තම් මිනිස්සු මේට වැඩි ගාණක් පිස්සු ඇදෙනවා. ඉතින් යනව බලනකොට දෙමාපියන්ට වහිනවා කියන එක තමයි ඒ ආට්ටකෙන් තමයි මිනිස්සු ඉස්ලාමක පටන් ගන්නේ. ඊට පස්සේ දෙමාපියන් එපා වෙලා අයින් කරලා අතහැරලා ගිහිල්ලා කල්යාණ මිත්‍යා කාට ගියාට පස්සේ අර දෙමාපියන්ට යන කෝටායක දැන් යන්නේ කල්යාණ මිත්‍යාට. ඉතින් ඒක කල්යාණ මිත්‍යා දැනගෙන තියෙන්න ඕනේ. ඒක මෙහෙම මෙහෙම ඉන්නේ මේ කෙනා විතරක් මට කරන එකක් නෙවෙයි. ඒ මනුස්සයා දෙමාපියෝ වස්තු භෝග අතහැරියා නම් ඒ द्वේෂය දැන් කල්යාණ මිත්‍යා දිහාට යන්න ඕනේ. ඉතින් එතකොට බුදුජානනාංශය කියන ඔන්න ඔය වැඩේ ස්වභාවයෙන් එනවා. හැබැයි රාහුල පරිසම්බයං. උඹට මෙච්චර මේ නිත නොමිලේ හම්බෙලා තියෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවධානය කරන්න එපා. ඒක කල්යාණ මිත්‍ය තමන් පැත්තට හරව ගන්නවා. තමන් කල්යාණ මිත්‍ය ගුණ වඩනවන ะ. ද්වේෂය ආවට නොදරුවත්කමට නොදරුවයි ඒක කරන්නේ. නමුත් මට ඒතියෙදිත් උදව් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ සර්වඥාන් වහන්සේ ඒ පාරමිතා පුරනකොට විශාල වඳුරු කණ්ඩායමක නායකයෙක් වෙලා හිටියලු. කපි ජාතකේ හෝ වානර ජාතකේ මට බඳ කරන නම් මොකද්ද කියලා. ඉතින් ඒ වඳුරු නායක දෙනවා හොඳ හයියහත්ති මහා නායක අපේ ආගේ මහරිලා වගේ ප්‍රභා කරනවා. ඉතින් ඉන්න වෙලාවේදී දැක්කලු මේ මේ ඉල්ලන් ආරපු වලකට මිනිසෙක් වැටලා කෙන්දිරි ගහනවලු දැන් ගොඩේ ඉන්න බෑ මිනිහා මේ දඟල දඟල වැටිලා. ඒ වඳුරට දිනවලු මූවට දාන්න ඕනේ. ඉතින් මිනිසෙකු සන්නන කියන කමාරනේ මූ හිතාගත්තලු දැන් ගෙනියලා මේ මනුස්සයා මගදී අතහැරනොත් එහෙම හරි අමාරු කියලා අර මනුස්සයා ඉන්න තැනට ගිහිල්ලා මිනිහා හා තමාන බල බර ගලක් හරේ තියාගෙන තනිපනි ගාගෙන තනිපනි ගාගෙන නැග්ගලු වලෙන් උඩට. ඒතකොට පේනවලු අර වැල්වල එල්ලිලා මේ කරපු పూర్ව පරීක්ෂණේ හරි. දැනුට හොඳ ගණන් මහන්සියු. මනුස්සයත් වැටිලා ඔය කේන්ද්‍රික ගගා ඉන්නවලු. ඊට පස්සේ ගිහිල්ලා අර මනුස්සයා කරේ තියාගත්ත දැන් අර ගල උස්සගෙන ආවිල්ලා ආපු පෙරහුරුවත් එක්ක උඩට එනකොට වඳුරාට මොන විදියෙන්වත් මේ ඉන්න බෑ කලන්ත හැදලා වැටෙනවලු. අර මිනිස්සයා ගොඩ ඇවිල්ලා බැලුවලු දැන් දවස් ගාණක් කන්න දෙයක් නැහැ. මේ හිතවලු මේ වඳුර දැන් කලන්ත හැදලා වෙලා තියෙන ඌ මරාගෙන කන්න ඕනේ කියලා. එලා ගලක් අරගෙන දීපුවාම දෑතපතල ඔළුවට වඳුරගේ ඔළුව පලාගෙන ලේ එන්න පටන් ගත්තලු වඳුරට එක පාට නැගිටලා බැලුවලු මේ මොකද වුනේ කියලා බලනකොට තමන් කොට දාපු මිනිස්සයා ඔළුවට ගහලා දැන් අර කලන්ත ගජ මොකුත් නැක පාට පනාපු ගමන් ගහකට මැරලා බැලුවලු උල්ලේ වැක්කරනවලු. ඊට පස්සේ කොහොම හරි වඳුරට සාමාන්‍ය පණක් ඇවිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ හිතවල දැන් මේ මිනිස්සයා දවස් ගාණක් වලේ ඉඳලා ඇවිල්ලා කන්න නැතු ඉන්න මිනිස්සුන්ට කොහොමඩක්වත් පාරක් වරක් තේරෙන්නේ නැහැ. අසත්පුරුසයි. ඊට පස්සේ කිව්වලු මිනිසයාට මම දැන් ගයින් ගහට පැනගෙන ගම දිහාවට යනවා මගේ ලේ පාර දිගේ වරෙන් කියලා. ගිහිල්ලා ගම පෙන්වලු. පෙන්නලා අදිෂ්ඨානයක් ගත්තලු මම බුදු වෙන දවසක මට මේ වගේ මම උදව් කරන මනුස්සයා මට ගැහුවත් මාව මරන්න ගියත් මට මේ මනුස්සයා කෙරේ අහිතක් හිතෙනවා නම් මගේ බෝධි චර්යාව සම්පූර්ණ නැහැ. ඒ නිසා මම ගොඩ දැම්මන යම් කෙනෙකු අනිවාර්යයෙන්ම ලූට ගන්න. ඒක ඉතින් ස්වභාවයයි. ඒ ගහපු එකාට වෛර කෙරුවොත් මට බෝධි සම්භාර පුරන්න බෑ. මෙහෙම කර කර කර කර තමයි බෝධිසත්වයන් ආශ්‍රය දිගට ඇවිල්ලා තියෙන 550 ජාතකයක. ඒ නිසා මේ අන්තිම පශ්චිම භාවික මහා ਸਰුවචන් වහන්සේනමක් බවට පත් වුණාට පස්සේ උන්වහන්සේට කවුරු රැවිලා බැන්නයි කියලා මේ අලියක්කට ඉන්දියාප් පැත්තේ ඉබ්බා වගේ මේ කිතුල් කාපු අලියට ඉන්දියාප්යක් ගානක් නැහැනේ මොකද ජාතක කතාවලද ඌට වෙටි දේවල් කාලා තියෙනවා පරිප්පු. ඉන්නේ ඊවසීමේ ශක්තිය අම්මා කෙනෙකුට දරුවට හිටින්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවා කෙනේ තියෙන ඒ සම්බන්ධතාවය ඒ කාම සම්බන්ධතාවයට සමාන පොඩි මේ සංසාරේ ආත්මික දෙක සම්බන්ධයක්. ඒ නිසා මම නිත්‍යානුකූල වැරදි වෙන්න පුළුවන් මම ඒක දන්නේ හොයලා බලන්න ඇමරිකන් එක්සත් රාජධානී නීතිය යටතේදී තමන් වදාගත්ත දරුවා මාස 6ක් ඇතුළත මරණ්ඩයිටි අම්මට තියෙනවා ඒ තරම්ම වේදනාවක් විඳිනවා. ඊට පස්සේ දන්නවනම් මේ දරුවා කවදා හරි මට වෛර කරනවා කියලා එහෙම කරඹන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා උපතිලා මාස 6ක් ඇතුළත අම්මගෙන් දරුවා මැරුණට උසාවියේ පුංචි අනුකම්පාවක් තියෙනවලු. ඒක මට කියලා දුන්න නීතිඥයා කිව්වා ඔබ අන්තිම බන්නට කියලා වන කරනවා කියන්න එපයි කියලා. ඒ නිසා අම්මගේ දරුවගේ සම්බන්ධය ওই කියන තරම් දුරද කියන්නේ නැහැ කල්යාණ මිත්‍රාගේ ගෝලයාගේ තරම්. කල්යාණ මිත්‍රා සහ ගෝලයාගේ සම්බන්ධය ඊට වැඩි යනවා. ඒ නිසා ඒ දුක්කරං කරෝති කියන එකත් දුක්ඛමං කමති කියන එකත් කල්යාණ මිත්‍ර ගුණයක් මිස ඒ කල්යාණ මිත්‍ර ඇසු කරන කට්ටිය කල්යාණ මිත්‍රට ආරූඪ කරන ගුණයක් නෙවෙයි. ඒක එකතු කරගත් එකක්. සංසාරේ එකතු කරගත් එකක්. ඉතින් මේ ජීවිතයේදී කවදා හරි රාහුල පුංචාමඳුරෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙරෙහි නරක වචනයක් නරක හිතවිල්ල පහල කරාට ඉතින් එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක සාරිපුත්‍ර සාංශය තේරුම් නැත්නම් සාරිපුත්‍ර සාංශය හොඳ නැහැ. බුදුජානන්සේ මැදට ගිහිල්ලා අහනවා සාරිපුත්තු මේ සාවුල හාමුදුරන්ගෙන් නිතර ඇසුරු කිරීම නිසා රාහුල ඒ උත්තම පඬිතුන් වහන්සේ කෙරෙහි අවජානනයක් හිතේ පහළ වුණා කියලා. වැඩි කරලා හිතන ගතියක් එහෙම නැත්නම් නරකට වචනයක් හැවිච්ච ගතියක් උනාද කියලා බුදුජානන්සේ තුන්වෙනි පාටියක් විදිහට තමයි ගිහිල්ලා ඒක දිහා බලන්නේ. සාරිපුත්තු සාංශය ඊටත් වැඩිය දරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා කල්යාණ මුත්‍ර ගුණයකට කියනවා දුද්දදන් දදාති කවදාකවත් දෙන්න බැරි දෙයක් දෙන්නේ. අම්මලා තාත්තලා හිතෙන්නවත් හිතෙන්නේවත් නැහැ මේක දරුවෙක්ගේ සපපිනිස තියෙන්නේ මේ සද්ධර්මයේ කියලා. දැනගත්තත් අම්මලා තාත්තලා සද්ධර්මයේ දන්නේ ඒ දරුවට අම්මලා තාත්තලාගෙන් පූර්වාචාරිත්වය ලැබලා ආපු දරුවට මේ සද්ධර්මයේ දෙන කල්යාණ මිත්‍ය දුද්දතන් දසේ දුක්කරං කරෝති දුක්ඛමං කමති. ඒ කරන දේ තේ ධර්මයේ දෙන්නේ ලක්ෂ කෝටි වාරයක් බලහන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා වෙලාව ආවොත් හරියට ඉන්ජෙක්ෂන් එක දෙන්න. ඒක කරන්න බෑ. මේ හදිස්සිය හම්බ වෙලා බස් බස් එක බස් එකේ දෙන්න වාඩි වෙලා යන වෙලාව කල්යාණ මිත්‍ර හම්බ වෙන්න බෑ. කල්යාණ මිත්‍ර ලක්ෂ කෝටි වාරයක් ඇසුරු කරනවා. ඇසුරු කරනකොට වෙලාව බලලා, මාත්‍රාව බලලා, කලාව බලලා, ඒ ධර්මය ඒ කෙනාට දෙන එක කල්යාණ මිත්‍රගේ ඕන වෙලාවට කරන්නත් බෑ. ලක්ෂ වාරයක් අසුරු කරන්න ඕන නිසා දුක් කරන් කරෝති කරන්න බැරි දිකුත් කරන්න. දුද්දතන් දදාති දුක්ඛමං කමති. මේ මේ කාරණා තුන දිහා බලනකොට අපි ගොඩාක් ලේසියට පහසුවට කියනවා කල්යාණ මිත්‍රෝ නැහැ කියලා. දැන් කල්යාණ මිත්‍රු නැතිකම නෙවෙයි තියෙන්නේ. අපිට කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න දන්නේ නැතිකම. ඒ ඇසුරු කරන්න දන්නේ නැත්තේ මොකද? Taman තුල කල්යාණ මිත්‍ර ගුණ නැතිකම. නිසා කල්යාණ මිත්‍ර ගුණ තියෙන කෙනාට විතරයි කල්යාණ මිත්‍ර පේන්නේ. කල්යාණ මිත්‍ර ගුණ Taman ළඟ නැත්නම් එයා අර වප්ප ස්වාමීන් වහන්සේ පස්සක මානුනතර හිටපු වප්ප මහ ස්වාමීන් වහන්සේ කියපු දේ පස්සතෝ පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කියලා උදාන ගාතාවක් ලියලා තියෙනවා පස්සන්තෝ පස්සති පස්සන්තං ඇස්සත්තා වූ දකින්නා වූ පුද්ගලයා තවත් ඇස්සති පුද්ගලයෝ දකි. ඇස්සති පුද්ගලයාට ඇස්සති පුද්ගලයා පේනවා. නපස්සන්තෝච පස්සති ඇස් නැති අන්ධයොත් පේන. මොකද යාට ඇස් තියෙන නිසා. නපස්සන්තෝ නපස්සන්ති. අන්ධයාට මොනවත් පේන්නේ ඌට පස්සන්තෝච නපස්සති ඇස් තියෙන පුද්ගලයා මෙයයි කියලා කියලාට පේන්නේත් නැහැ. මොකද මිනිහ අන්ධයි. ඒ නිසා තමන්ගේ ඇස් නැත්තම් ලෝකෙම අන්ධයෝ කියලා හිතනවා වගේ හිතන්නේ. Tamanට ඇස් තියෙනවා නම් විතරක් යනවා. මේ ලෝකේ අන්ධයෝ කියලා જાතියක් ඉන්නවා. ඇසත්තෝ කියලා જાතියක් ඉන්නවා. ඒ බව පේන Tamanට ඇස් දෙන්න. නිසා ධර්ම යම් ප්‍රමාණයකට ආශ්‍රය කරපු කෙනා ධර්මයේ ජීවත් වෙන කෙනාට මේ ලෝකයේ ඒ තරම් ওই කියන තරම් කල්යාණ මිත්‍රන්ගෙන් හිග නැහැ. ඒ හිටියට පේන්නේ නැත්තේ කල්යාණ මිත්‍රට ඇස් නැති නිසා නෙවෙයි ඒ බලන අමනයට ඇස් නැති නිසා. ඉතින් ඒ නයි තියා කියනවා ලෝකේ කාටවත් ඇස් නැහැ කියලා. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන්න බෑ රාහුල හාමුදුරුවෝ. ඒ රාහුල හාමුදුරන්ට කියනවා මෙයා ළඟ බඩු තියෙනවා. පුළුවන් තරම් ඇසුරු කරපන් අවධානය කරන්න එපා. ඒ ඇසුරු කිරීමේදී යම් හේයකින් වනපන්තසේ සාසනය අගය කරන්නේ නැත්නම් යම් කොයි ජීවිත තමයි රජ මාලිගාවට ආශ කරයිද? ඒ නිසා වනපන්ත සේනාසනය අගය කරන මිනිහට විතර විවේකේ හරහා මේ රාජමාලිගාව තියෙන වෙහෙස තේරෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍යා අසුරු කරන කෙනාට. එහෙම නැත්නම් කල්යාණ මිත්‍යා අසුරු කිරීමේ කලාව දන්න කෙනාට විතරක් පේනවා අසත්පුරුෂ සංසේවනයේ මොන තරම් දුක් කෙන දෙනවද කියලා. කවදාකවත් අසත්පුරුෂ සංසේසේ සංසේවනයේ පමණක් ඉන්න කෙනාට ඒක තේරෙන්නේ හිතන සමාජශීලී වෙන්න වෙන්න මේ ජනප්‍රිය වෙන්න වෙන්න ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවා කියන්නේ. නමුත් මංගල දූත ඉස්සල්ලාම කියලා තියෙන්නේ අසේවනාච බාලාණන් පළවෙනි මංගල කාරණා. දෙවෙනියට තමයි කියලා තියෙන්නේ පණ්ඩිතාංච සේවන. ඒ නිසා වැඩේ පටන් ගන්න ඕනේ බාලයන්ගෙන් දුරවන් වීමෙන්. නමුත් එතකොට ඇසුරු කරලා යුත්තේ කවුද කියලා දන්නේ නැතුව බාලයන්ගෙන් දුරවන් කරන්න බෑ. ඒ නිසා ඒකට වාංගුවට ගන්න ඕනේ කල්යාණ මිත්‍යා හම්බ වෙච්ච වෙලාවන අපිට සතුටක් ඇති වෙනවා. නමුත් නිතර ඇසුරු කරනකොට අර දෙවිලේ දකින්න කුකුලාගේ කරමලා මේ වේලේ පෙනේ තකසේම සුදු වෙලා කියලා ඒ කල්යාණ මිත්‍යා පුංචි කළ සලකන එක අපේ ජීවිතේ ලොකුම මුස්පේන්තුව ලොකුම භාග්‍ය සම්පන්න කාරණාව. ඉතින් ඒ නිසා කියනවා බජේත මිත්‍යේ කල්යාණේ. කල්යාණ මිත්‍යා භජනය කරන මේ විවිධ වනසේනාසනේ වනපන්ත සේනාසනේ අගයකරනද නැත්නම් අනිවාර්යයෙන් මාලිගාවට හිත ඇදිනවා. කල්යාණ මිත්‍යා අසු කරේ නැත්නම් අනිවාර්යයෙන් මේ කෙනාට මේ සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ භජනය එහෙම නැත්නම් පාප මිත්‍ර සේවනය ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ නිසා මේ පල්ලෙහාට දෙන ගතිය නැති වෙන්න නම් කොතනක හෝ හොඳම කල්යාණ මිත්‍රෙක් දැනගෙන හඳුනාගෙන යන්තම් ඇස්පෑ දෙනකොට පේන දර්ශනිකෝ කල්යාණ මිත්‍රෙක් ඇසුරු දැනගෙන ඒ සඳහා සැදී පැහැදී වෙලා අපකප වෙලා කාලසටහනක් අනුව නිචපත ඇසුරු කළොත් විතරක් පාප මිත්‍රව අපිට පොඩ්ඩක් ඉඩ දෙනවා අපේ තියෙන අර කැපවීම නිසා. නැත්තම් පාප මිත්‍යා හැම තැනම ඇවිල්ලා කොක්ක ගහලා ඇයි අපේ තියෙන දෝෂේ මොකද්ද? ඇයි මේ ළඟදී හම්බෙච්ච අලුත් යාළුව ඇසුරු කරන්න කියලා මේ ඒ වසුරු හෙලන හැටි. කෙලස් වගුරුවන හැටි හිතා ගන්න බෑ. ඒ නිසා වනපන්තරේ ආසන ඇසුරු කිරීම නිතිපතා කරන්න. එහෙනම් ඒ ඉන්න සීනාසන ඇසුරු කරලා ඒ ලබන පරියංක භාවනා, සක්මන් භාවනා නිතිපතා කරන්න. එතකොට අපි වනපන්ත සේනාසනට අගය කරා වෙනවා. ඒ නැත්තම් මම ඉන්නේ වනපන්ත සේනාසනය කියලා දැනගෙන ඉන්න එක. දෙක කල්යාණ මිත්‍යා අසු කරනකොට ඒ ඒ කාලසටහනට වැඩ කරන්නේ. අනික් වෙලාවල් වලට ගිහිල්ලා අසු කරන්න හම්බුනේ නැහැ කියලා කියන්නත් එපා. වෙලාවට ගිහිල්ලා හම්බු නොවීමෙන් Taman වත නොකර ඉන්න යන්නත් ඒවා වත්ත සම්පන්න වෙන්න ආන්නේ දෙක හික්මීමක් ඒක ප්‍රත්‍යසන්නිසිත සීලයට තමයි වැටෙන්නේ වනපන්ත සේනාසන ඇසුරු කිරීම. ඒක ප්‍රඥාවෙන්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ හිත ස්වභාවයෙන් යන්නේ මේ සාමාන්‍ය ලෝකයා නැත්නම් සාමාන්‍ය ගිහි ගෙදර සාමාන්‍ය රජමාලිගාව ඇසුරු කරන එක. ඉතින් ඒ නිසා ඒක දුන්නට මදි. කල්යාණ මිත්‍රත්වයේ යෝනිසමංස්කාරයෙන් ඒක වැඩි වෙලා ඇසුරු කිරීම තමයි මේ පුංචි රාහුල හාමුදුරන්ට මේ ਸਰවචනාංශයේ මේ ගාථා මාර්ගයෙන් තින්නන්නේ මත්තඤ්ඤ හෝති හෝති භෝජනේ ඒකත් ඒ වගේ ආහාර ගැනීමේදී ඔය යම් කිසි කෙනෙක් Tamanට ඇසුරු කරන ගම gedara රජ gedara අතහැරියාට පස්සේ ඒගොම අර සාමාන්‍ය මිත්‍රයන්ගෙන් ඈත් වුණාට පස්සේ මානසික විකෘතියක් තමයි යා ආහාරයට වැඩියෙන් ගිජු වෙලා මේ පැණි රස කෑම හරහා අරකින් නැති වෙච්ච අඩුපාඩුව මේකෙන් සම්පාදනය කරන ගතියක් යනවා. ගීගී අතහැරපු කෙනාට නැත්නම් නිතර මිනිස්සු ඇසුරු කරලා පාටියන්ට නැහැ කානිවල් යන්න නැති කෙනා ඊ ගාවට ඒ අඩුව සම්පාදනය කරන තැන තමයි මේ රසම සූළු වැළඳීම. ඒ නිසා ලංකාවේ ඉන්න සංඝයා ඩයබටිස්. ඒක හොඳටම ප්‍රසිද්ධ කාරණාවක්. මොකද ඒගොල්ලන්ට සාමාන්‍ය විවේකයෙන් ලැබෙන අර ආස්වාදේ නැහැ. ගොඩාක් ගන්නේ ආහාරෙන් තියෙන. ඉතින් ඒක නිසා Brahmacharya රකින්න කෙනාට වනබන්ත සේනාසන ඇසුරු කරන කෙනාට Tamanට ප්‍රිය මිතුරන් ඇසුරු කරන්න හම්බෙච්ච නැති කෙනාට ලැබෙන අහිංසක විනෝදයක් තමයි රසමසවුලු. ඒක ගිහිය දන්නෙත් නැහැ. ඒ ව්‍යංජන 32යි ඊට පස්සේ ඉස්සරහා කැම වලට අවුලුපත් කියලා එකක් දෙනවා. තන්නේ කරසීනි. ගෙනත් දුන්නාට පස්සේ සංගයාදී ළඟ තියාගෙන කෑම ටික නොකෑවත් අර අවුල්පත් ටික බෑග් එකට දාලා ගෙදරට යන පන්සලට යන. උපදේමත් පරණ බෑග් එකක් ගෙන ඕක මේ මේ ටික දාගන්න මේ දාන අපිත් එක්ක යනකොට එන්නකෝ යන්න පිටිපස්සේ ඒ අර සල්ලිත් නැති උනාට ප්‍රශ්න නැහැ රසම සෝල් ටික ගෙනියනවා. කෑවට පස්සේ ඩයබටිස්. මේ මේ ශරීරය මේ පැත්තෙන් මිරිනකොට මේ පැත්තෙන් තද වෙනවා. මේ පැත්තෙන් මිරිනකොට මේ පැත්තෙන් තද වෙනවා. පොල් පිට පාගනවා වගේ. ඒ නිසා අර වනපන්ත සේනාසනයේට හිතාගන්න කල්යාණ මිත්‍රාශ්‍රයට හිත හදන්න, Brahmacharyaට හිත හදන්න සද්ධාව උදව් වෙනවා. ආහාරය භෝජ්‍ය මත්ඤ්‍යතාවය පිළිබඳ කියලා දුන්නේ නැත්නම් එයා හිතනවා ඒක ඉතින් සාධාරණයෙන් හම්බ වෙච්ච දෙයනේ. පෙන්ඩස කෑවට කමන්නේ නැහැ. පෙන්ඩස විතරක් නෙවෙයි හයි ප්‍රෝටීන් කොයි එක ගත්තත් සංඝයාට වෙලා තියෙන. එතකොට භෝජනේ මත්ඤ්‍යු කියලා කියන්නේ ප්‍රමාණය විතරක් නෙවෙයි. ඒ භෝජනේ ස්වභාවික වෙන්න ඕනේ. අඩල කෑම තේරුම් ගන්න ඕනේ. ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න ඕනේ. එහෙම ගත්තේ නැත්නම් ඒ දීර්ඝ කාලිනව ගන්න ගියාම අර කල්යාණ මිත්‍රාසයෙන් සත පහක ඇති වැඩක් නැහැ. වනපන්ත සීනාසන හිට ඇති වැඩක් නැහැ. භ්‍රමචර්යයට වැඩක් නැහැ. මේ කය සහයෝගය දක්වන්නේ කය අනිවාර්යයෙන්ම නුරුස්නා ගතියක් පෙන්වන්න පටන් අර ගන්නවා. ඉතින් ලේසි දොර ඇරීමක් තමයි මේ රසමසවුලු. ජානන්ද මහින්ද හාමුදුරුව මැලේසියානු හාමුදුරුව ලංකාවේ පැවිදිච්ච කෙනෙක්. හරිම දක්ෂයි මේ පොඩි ළමයින්ට වැඩසටහන් කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කරන්නේ මාසික සැරයක් දවසක් පොඩි ළමයි පන්සලට එන්න ඇරලා ඒ ළමයින්ට ඔය සෙල්ලම් කියලා දෙනවා. පොඩ්ඩක් වාඩි කරවනවා. ඛණ්ඩ දෙනවා. ඛණ්ඩ දෙන ඔක්කොම දෙන්නේ සීනි දාන්න නැතුව. හරි ගැටලා තියෙන. ඉතින් හරි කැමති ළමයි එනවට. ඉතින් ඒ හාමුදුරුවෝ දෙන කෑමත් හරියට දන්න කෙනෙක් ලව්ව කරවන්නේ. කාලසටහනත් අදන්නේ එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේමයි කරන්නේ. ඉතින් අත්තම කෙනෙක් ඇවිල්ලා සතුටට කිව්වලු මට එක දවසක් එක දවසකට යන වීඩියෝම දරන්න දෙන්නයි කියලා. ඉතින් හැමදෙකෝලේ ඒක වියතම ධර්ණ එක නෙමෙයි වැඩේ තියෙන්නේ මේක පිළිවෙලකට යන්නේ කියලා. ඊට පස්සේ කළා ආම්දෝ කරන දෙයක් කරන්න මම කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ ආම්දෝ ඊට පස්සේ කරන යනකොට මේ තේවි වේකෙන් පස්සේ ළමයි පුදුමාකාර දඟ වෙලාලු. මොන විදියෙන්වත් කිසි කාලසටහනක ඉන්නේ දඟලනවලු කුසිර දුනවලු අර කනවා මේ කනවා කියලා බලනකොට අම්මා තේ වලට හොද්දට සීනි දාපු මොනවද රස කැවිල්ලක් දීලා. ඒ වෙනස ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම මේ මුළු දවසම රකින්නේ එළමෙන්ට සීනි දෙන ප්‍රමාණය පාලනය කරලා අර අම්මා දන්නේ නැතුව සීනි පොඩ්ඩක් වැඩියෙන් දීලා. කියනවා ඒක හිතා ගන්න බෑ මේ මනසක් අවුල් කරන හැටි. ඒක කියලා තිනවා අර මේ ජාතක කතාවකත් මේ මිදි මිරිකලා ඉතුරුච්ච රොඩු ටික දීලා අස්සෙ ඉන්න ඒකේ තියෙන සීනි කැවිලා අස්සයාට නහයට අහ නැතුව දුවලා තියෙන හැටි. ඌට ඒ ආහාරවල තියෙන සීනි ප්‍රමාණය සම්පූර්ණ ලිංගික හෝමෝන වැඩි කරනවා. වැඩි කරලා පස්සේ මිනිස්සෙක් පාරට ඒකයි මේ මේ ප්‍රේමවන්තයන් වැඩිපුර චොක්ලට් කන්නේ. ඒක අවශ්‍යයි, සීනි අවශ්‍යයි. ඒකෙන් තමයි මේ මේ මේ කාම උද්දීපනය ඇති වෙන්නේ. ඒ කරන රසායනික ශරීර රසායනේ එන්නේ ඒකෙන්. ඉතින් ඒක නිසා මේ චොක්ලට් දීමේ වැලන්ටයින් ඩේට් එක මම හිටියේ කොළඹ එදා. 13 දකෝල. 14 දාන්න. ඔය එදා ඔක්කොමලා ගෙනල්ලා මට ඩාක් චොක්ලට් දෙනකොට මම ඇහුවා මේ වැලන්ටයින් ඩේට් එකට දෙන්නේ කියලා. ඔක්කොමලා දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. මම කියන්නේ අද මේ වැලන්ටයින් ඩේට් එක චොක්ලට් එකක් දෙන දවස. ඉතින් ඉතා භෝජනයේ මත්තඤ්‍යතාවය පිළිබඳ කතා කරුවේ එකයි. සර්වචන්නාංශ විතරයි ඒකත්. සර්වචන්ස කොච්චර පරිස්සමෙන් පාවිච්චි කරාද කියනවනම් බුදුහාමුදුරන්ගේ පසලොස් චර්ම ධර්ම වල එකක් භෝජනයේ මත්තන්ට බුදු ගුණයක්. වෙන කිසිම කෙනෙකුට තේරෙන්නේ ඒ නිසා කවුරක්වත් පශ්චාත්තාප වෙන්න එපා. අපි මේ අරයට වැඩිය මම භෝජන මත්තන්තාවේ දන්නවයි කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක බුදු ගුණයක්. බුදුරජාණන්සේ චරණ ධර්මයක් විදිහට ඒක පාන්නේ පාවිච්චි කරන්නේ. හැමදාම ඒ චරණ ධර්ම ටික ඒ කියන්නේ ඉදිනදා චාරිත්‍ර ධර්ම ටික හැසිරීම වල බුදු හැසිරීම. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන්නේ චත්තාරෝපං චාලෝපේ අබුත්වා උදකම් පීවේ. පත් කරනකොට දැන් ඇති කියන්ට විනා බත් පිඩු පහකට කලින් නැත කරන්න කියන. කියලා ඒ බත් පිඩු පහට වතුර බොන්නේ කියන. දැන් මෙච්චරක් හඬ ඕන කියලා හිතන ප්‍රමාණයෙන් බත් පිඩු පහක් තත්තාරෝ පංච ආලෝපේ. ආලෝප කියන්නේ පිඩට. හතර පහක් ආලෝපේ අබුත්වා. නොබි නොකා උදකම්පී වේ. අපේ අම්මා ඉන්නකොට කියනවා උගුරට එනකම් බත් කන්න එපා. පට්ටියක් කාලා වතුර බොන්න ඉඩ තියන්න නැත කරපන් කියලා. ටිකටම කන්න එපා. මොකද අපි ඇටෝම් කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේනේ මෙතනින් උඩට එනකම්ම කනවනේ. ඒ දවස්වල පුදුම ආශාවක් තියෙනවා මම දන්න. මගේ තරුණ කාලේ මගුල් ගවල යන්නේ මලකෙවල් වල යන්නේ වෙන මොනවටත් නෙමෙයි. ඇති වෙන්න කනවා. ඒ කෑම වැඩියෙන් කන එක අනික් අයට වැඩි දක්ෂයි කියන එක තමයි තියෙන්නේ. ඉතින් අම්මා දන්නවා ඉතින් මේ කාලේ කණ්ඩත් ඕනේ කියලා උඩ කියනවා. කාලා බත් හරහ වැටෙන්න ඉඳී තියන කමං ගලනාලේ කෙලින් හිටියොත් බත්තටේ කෙලින්ලු හිටින්නේ. ආමාශයට ගියොත් හරහ වැටෙනවා. කෙලින් තියෙන කණ්ඩෙපයි කියන. බත්තටි හරහා වැටෙන්න කාපන් කියලා කියනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා හැරෙන්න තියෙන තැනට යනකම් ඵලයන් මෙහෙම තියෙන තැන නැතර කරන්න බෑ. ඒතකොට මේ ඌරටත් වෙනකම් බත්. චත්තාරෝ පංචාලෝපේ අභිත්ව උදකම්පි වේ. මේක කරන්න බෑයි කියන අවුරුදු 35වත් පයින්නලා. කාටවත් තේරෙන්නේ මන්ද දශකයේදී ක්‍රීඩා දශකයේදී වර්ණ දශකයේදී බල දශකයේදී කාටවත් තේරෙන්නේ නැහැ. යහිතන්නේ මේ කන ආහාරයෙන් තමයි බලේ ඉන්නේ කියලා. ඥාන දශකයට යන්න ඕන. ඥාන දශකය කියලා කියන්නේ ඉන්ද්‍රිය පරිපාකේ. අට ඉඳුරම් පිළිබඳ සෑහෙන අවබෝධයක් තියෙනවා. නමුත් සමහර ඉන්නවා 80 නේ 100 පිරුණත් තාම ඉඳුරම් මෝරලා නැහැ. තාම ආහාරයෙන් හටගත්ත රෝග අද තියෙන ප්‍රමාණය දිහා බලනකොට අද එන්න එන්න රෝග වැඩි. ඒ නිසා ඥාන දශකයට ගියත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. නිසා සම්භාහන විද්‍යාවේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට තමන්ගේ ශරීරයේ නිල ටික තේරුම් අරගෙන තමන්ගේ රුචි අරුචිකම් ටික තේරුම් අරගෙන ඍතු අනුව තමන්ට සිතුවේ වෙනස දක්වන්න අවුරුදු 35ක් මේ යන්ත්‍රය අසුරු කරන්න ඕනේ. හැබැයි ඒකත් ඇසුරු කරන්න ඕන. ඒකට ද්වේෂ කරලත් බෑ, ඒකට වෛර කරලත් බෑ. ඒකට ප්‍රේම කරලත් බෑ. යන්ත්‍රයක් මම මේ පාවිච්චි කරන්නේ මේ පොත්තම දත කරමු මේකයි වෙන වැඩි. මෙන්න මේක දාපුවම මේකයි කියලා අවුරුදු 35 පණින්න ඕන කියලා තියෙනවා. මේ අතේ පයේ තියෙන නිල ටික තේරුම් අරගෙන ඒක සම්බහානය කිරීමේ සමතුලිත කරගන්න ආහාර ප්‍රමාණය දැනගන්න ව්‍යායාම ප්‍රමාණය දැනගන්න ඉතින් ඒ නිසා මේ ළමා වයසේදී ඇත්තටම ආහාර වැඩිපුර පාවිච්චි කරාට ඒ ඇති වෙන ඒ ආහාර ජීර්ණ එන්සයිම වැඩිපුර ගලනවා ඒ කාලේ. කටට හොඳට කෙලවුනනවා. බඩගිනි දඟලනවා. නමුත් 40 පෙන්නට පස්සේ අපි ඒ ශ්‍රාව අඩු වෙන්න පටන් ගන්නවා. 50 අපි එන ශ්‍රාව ප්‍රමාණයට කියන්නේ ආහාර දිරවීමට එන ශ්‍රාව ප්‍රමාණයට අදාළ ආහාර ටික ගැනීම දත යුක්තක් ඒ කියන්නේ මහා තෙරුණාංශය. අවුරුදු 20 දී උපසම්පදා වෙලා මහා තෙරුණාංශ නමක් වෙන්න ඕනේ අවුරුදු 40 දී. මම පැවිදි වුණේ 40 දී. ඉතින් ඒකට මැට්ටෝනේ. එතකම්ම නිකන් මේක වැරදි ඉන්නේ පාවිච්චිලා මේක කියන්නේ පැවිදි වෙන අවුරුදු 20 ඉස්සලා 20 උපසම්පදා වෙලා අවුරුදු 20ක් මහා තෙරු කෙනෙක් වෙනවා. එතකොට යා දන්නවා කණ්ඩ ඕනේ දේ, බොණ්ඩ ඕනේ දේ මොකද්ද කියලා. ඒකත් අවුරුද්ද මා ඍතු තුනට වෙනස් වෙනවා වගේම දවසේ පැය දෙකෙන් දෙකට මේ සූර්යයත් එක්ක තියෙන සම්බන්ධතාවය අනුව අපේ ගලන ස්‍රාව වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන ස්‍රාවානුව වැටුන් නැත්තම් ආහාර ඒක දිරවීමේදී විශාල අපහසුතාවකටපත් වෙනවා. ඉතින් ඒක දැනගෙන යම් කිසි කෙනෙක් මොනවාරි කියලා දෙනවනම් එයා මේ අනිත් කෙනාව පාලනය කරන්න කියන එක නෙමෙයි කියන්නේ. මේ ආහාරය ඕජාව වෙනස පාවිච්චි කරපන්. එහෙම නැති වුණොත් ආහාරයෙන් තමන් අපහසුටපත් වෙනවා. ඒ නිසා ප්‍රොෆෙසර් ලිලි සිල්වා පොතක් කියලා තිනා සියෙන් දිවෙන් සිය දිවිනසා ගැනීම කියලා. මේ දිව පිනවීමට යෑම නිසා අද අකාලේ මරණ ප්‍රමාණය පොලිඩෝල් බීල මරණ ප්‍රමාණයට වැඩිය වැඩි. තුවක්කුන් වෙඩිචාගෙන මරණ ප්‍රමාණයට වැඩිය වැඩි. පිළිකාවලින් වඩන ප්‍රමාණයට වැඩිය වැඩි. ඒජ් වලින් වඩන වැඩ ප්‍රමාණයට වැඩිය වැඩි. ආහාර ටික දැනෙන්න ඕනේ. නමුත් එයාට තේරෙන්නේ නැහැ මේ තමමයි වහකන්නේ කියලා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ කියලා දෙන පුංචි රාහුල හාමුදුරුවෝ. ඒතර පුංචි රාහුල හාමුදුරුවෝ අපි වයසින් අවුරුදු 50 ගිය කෙනෙකුට වගේ මොහුකුරාගේ වයසක් නැති වුණාට මේ පුංචි වුණාට හාමුදුරු කෙනෙක් පුංචි කළ සලකන්න එපයි කියලා තියෙනවා. ගින්දරටයි සර්පයාටයි රාජකුමාරටයි හාමුදුරුවන්ටයි නම් පුංචි කළා කියලා හිතන්න යන්න බෑ වරද්දා ගත්තොත් ආයෙ ඊට පස්සේ ඉතින් ආයෙ බේත් නැහැ. ඔය හතර දෙනා ඇසුර කරනකොට පුංචි කියලා ගින්දර පුංචි කියලා සෙල්ලම් කරන්න යන්න එපා. සර්පයා පුංචි කියලා සෙල්ලම් කරන්න යන්න එපා. හාමුදුරුව පුංචි කියලා නැත්නම් සීලවන්තයා පුංචි කියලා රාජකුමාරයා පුංචි කියලා කොයි තැනේදී අලුවසා දාලා නැගිටිද කියන්න බෑ නෑ වගේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට නිකන් බයෙන් වගේ තමයි කතා කරන්නේ. අවුරුදු 50ක් වෙච්ච එකන වගේ මේ භෝජනේ මත්ඤ්‍යතාවයත් පොඩ්ඩක් කල්පනා කරලා තියාගන්නයි කියලා කියනවා. ඒක බුද්ධ විෂයක්. නමුත් අර තමන්ගේ අති මේ ඌ කෞරස පුත්‍රයෙකුට කියලා දෙනවා වගේ කියලා දෙනවා. එහෙම නැත්නම් මෙව්ව අපි හිතන්නේ පෞද්ගලිකත්වයට ඇඟිලි තැබීමක්. කන පතටත් ඇඟිලි ගහන්න එනවා. මේ කැලේ රාවන්දියට මේ ගුරුවරයෙක් ඉඳි අහනවම දිවට කණේකටවත් කන්න දෙන්නේ නැහැ කියලා නෑ. ඒක එහෙම නෙමෙයි. උඹ දැනගනින් කියලා කියන්නේ. භෝජනේ මත්ඤ්‍යතාවයේ තමයි දැනගන්න ඕන කියලා. ඒක නිසා මේ උගතනෙක් හිටනම මේ විපස්සනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා. විපස්සනා කරාට මේ සාමාන්‍ය බුද්ධිය නැත්තම් මේ වටිනා වස්තුව දාලා තියෙන භාජනය හොඳ නැත්නම් මේ ධාතුන් වංශේ උනාට කරඬුවක් නැත්නම් ධාතුන් වංශලා හිටින්නේ නැහැ ඒකේ. සිංහ තෙල් දාන්න හොඳ නැහැ මේ මැටි භාජන වල. ඒක රත්තරන් භාජන වල දාන්න. ඒ සිංහ තෙල් වගේම භාජනේ වැදගත්. ඒක නිසා මේ දෙක අතර සම්බන්ධතාවයේදී අද බටහිර බුද්ධ ආගම මේව සලකන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ගැන වනපන්ත සේනාසනයක් ගැන ආහාරය මත්තන් යුතාවයක් නැහැ. ඒගොල්ලෝ ඉන්නවා ලෝකේ දක්ෂම කල් මේ විපස්සනාව දන්න කෙනා ඇවිල්ලා සම්මන්ත්‍රණ ශාලාවක එයා පැය භාගයක් ඇසුරු කරොත් නැත්නම් සුමාන 6ක් ඇසුරු කරුවොත් මගේ පෞරුෂත්වය වෙනස් කරගන්න පුළුවන් කියන එකයි බෙන්නන්න හදන්නේ. නමුත් මේක එහෙම කන්නේ මේක දුරදි කියන ගමනක්. එහෙම නැත්නම් තමන්ගේ ජීවිකා වෘත්තියේ අපවෙන්න ඕන දෙයක්. කැපවෙන්න ඕන දෙයක්. ඒ නිසා ලංකාව වගේ රටක අපිට මේ තාමරණ නිසිනාසන දැක් ගන්න පුළුවන්කම. ඒ වගේම වට අප වෙලා කැප කරලා ඉන්න මිනිස්සයෝ දකින්න පුළුවන්කම. ඒ වගේ මේවා ටිකක් ගරු කරන අගය කරන මිනිසෙන්ට ගරු කරන පැරණි ආචාර ධර්ම තියෙනවා සාම අපේ පද්ධතිය ඒක කවදාකවත් මේ ප්‍රතිරූපදේශයෙන් එහාට නැහැ. ඒ වයිටි නිවන් දකින්නත් ආසයි විපස්සනාටත් ගරු කරන හැබැයි මේ පසුබිම නැහැ. ඒක මේ බුරුවෙන් පඬිස්සංශ කියනවා කවදානම් කවදානම් මෙවැනි අගයන් ආඩම්බරයන් බටහිරට යයිද කියලා. යනකම් සංඥා පිටින් නැහැ. සංඝයා කෙනෙක් මුල් බහින්නේ නැහැ. ඒක එතකන් නිකන් કૃතිම කවුඩාරම් ගහගෙන ඉන්න පුළුවන්. සංඝයාට වසන්ට ශාසනයක් පවතින්න සංඝ රත්නයක් තියෙන්න මේ පරිසරය අවශ්‍යයි. සංඝ රත්නයේ පරිසරය අවශ්‍ය වගේම පරිසරයට සංඝ රත්නය අවශ්‍යයි. ආන්නේ දෙක සම්බන්ධ වෙලා පවතිනකොට ගිහියොත් පැවිද්දොත් දෙපිරිසම මේක දන්නවනම් උභවඤ්ඤාඤ්ඤ නිශ්චිතා ආරාදයන්ති සද්ධම්මං දෙන්න දෙන්නට කෙරේ පිහිටීමෙන් මේ සද්ධර්මයේ වැඩෙනවා. කවදාකවත් අනියෝනියව දකින්න බෑ. කියන්නේ නම් එහෙම තමයි. mind be mindful and mind your own business කියලා. නමුත් මේ පරිසරයත් එක්ක එහෙම නැත්නම් මේ සදාචාරාත්මක වගවීමකින් තොරව සංසන්දනාත්මකව සාපේක්ෂව මේ නිවන අවබෝධ කරන මිසක්කා තනියමදලා මේ දේ කරලා දැනගන්න බෑ නිසා මේක එක බණක් කාලා වෙන දෙයක් නෙවෙයි එක රැයකින් වෙන දෙයක් නෙවෙයි පරිසරයත් එක්ක අනුයාත වෙන්න ඕනේ අනුයාත වෙලා දෙක සංසන්දනාත්මකව තේරුම් අරගෙන හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමේ ඒ න්‍යාය දැම්මට පස්සේ අපි හැම කෙනෙකුටම මේ අද ඉන්නවට වඩා හොඳින් මේක කළ හැකියි. ගා කොඳින් නෙවෙයි. ටිකක් හොඳින් කළ හැකියි. අපි කෙනෙක් වඩා හොඳින් කළ හැකියි. අන්නේ වඩා හොඳින් කරවීමට එදා සර්වචනාංශේ රාහුල පුංචාමතුරණ දීපු අද තොරතුරු අද අපිට අදාළ නැති නේ. ඒ කෙලින්ම අදාළයි. අන්නේ අදාළ වෙන තාලෙට වටහා ගන්න තාලෙට තමන්ගේ මතිමතාන්තර වෙනස් කර ගන්න පුළුවන් නම් අපි කියනවා යෝනිසුමනසිකාරය කියලා. ඉතින් එවැනි යෝනිසුමනසිකාරයක් පහළ වීමට අවශ්‍ය කරනා වූ පසුබිම ඇති මේ පින්වත් පිරිසට අද දවසේ ධර්ම දේශනාවත් ඒ යෝනිසුමනසිකාරයේ පිංස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි පින් අනුමෝදන් කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් දේශනා සමන් සැසිවාර සමාප්ත කරන්න ඉස්සෙල්ලා මම ආරාධනා කරනවා කාට හරි ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ නැත්නම් මේ අවස්ථාව හැටියට ප්‍රශ්න ප්‍රකාශන කිවිචු දා තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා අපි දේශනා ශ්‍රවණ සතිವಾರය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි යනවා පින්පැමිණි වීමට අනුමೋದනා සීසී. ඊත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදා